සදහවතුනි අද නිවන් මඟ ධර්මදේශනා මාලාවේ 150 වෙනි ධර්මදේශනාව. සමන්ත චක්කවාලේසු අත්තාගතන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මුක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස සාකෝ පනේ සංවික්කවේ තණ්හා කත්ත උපජ්ජමානා උපජ්ජති කත්ත නිවිසමානා නිවිසති යාලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සා තණ්හා උපද්දමානා උපද්දති යත් නිවිසමානා නිවිසති සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි සම්බුදු පියාණන් වහන්සේ දේශනා කරන්න යෙදුන උතුම් ධර්මයට අනුව අපේ ජීවිතය සකස් කර ගැනීමට අපි සාකච්ඡා කරන භාවිතා කරන ප්‍රායෝගික ව යෙදිය යුතු ධර්ම දේශනා යෙදිය යුතු ධර්මය සාකච්ඡා කරන ධර්ම දේශනා මාලාව තමයි නිවන් මාර්ග ධර්ම දේශනා මාලාව කියලා කියන්නේ. අද එහි 150 වෙනි ධර්ම දේශනාව. දැන් ආයතරයක් පොඩ්ඩක් පරීක්ෂා කරලා බලුවොත් හොඳ නැද්ද? අපි දැන් මේ බණ අහලා විතරක් හරියනවද කියලා. කොහොමද ඊයේ දවසට සම්බන්ධ ධර්ම කාරණා කිහිපයක් සාකච්ඡා කරන්න තියෙනවා. ඒ හින්දා අපි හෙට දිනයේදී ආයතනයක් පොඩි ප්‍රත්‍යවේක්ෂාවක් කරලා බලමු. එහෙනම් කවුරුත් කල්පනා කරලා තියාගන්න ඕනේ මම මොනවද මේ ධර්මය ශ්‍රවණය කළා කරලා තියෙන්නේ කියලා. ලොකු චෝදනාවක් තියෙනවා. බෞද්ධයන්ට හරිය ලොකු චෝදනාවක් තියෙනවා. මේ චෝදනාව හරියම සාධාරණයි. චෝදනා කරන අය හින්දා ඒ චෝදනා කරන අයටත් පිරිසිදු වෙන්නත් එක්ක ඒ චෝදනා වලින් අයින් වෙන්න අපි දැනගන්න ඕනේ. ඍජුවම කරන චෝදනාව තමයි කොහොමද බණ අහන අය නිවන් දැකලාද කියලා අහනවා. ධර්මය ගැන දන්න මහාචාර්යවරුන්ගෙන් මම අහලා තියෙනවා නිවන් දැකලාද? ඒ ඇත්තෝ කියලා අහනවා. නේද? එතකොට ධර්මය ගැන මෙච්චර කතා කරන අය කරන අය කෝ කියන්නේ නිවන් දැකලා කියලා කියනවා. ඉතින් නිවන් දැක්ක අයට සෝවාන් වෙච්ච අයට සෝවාන් වුණ අය නිවන් දැක්ක අය කියලා කියන තරම් වුණාවකුත් නෑ ඒක වෙනම කතන්දරයක්. නේද? ඊට කලින් නම් හිතලා මම සෝවාන් වුණොත් දැනී මං කට්ටියට පෙන්වන්න නේද මමත්වයේ තියාගෙන කියන්නේ නේද? මමත්වයේ තියෙන කාලේ අනිත් අයගෙන් අහනවා අනිත් අයගෙන් අනිත් අයට කියනවා නේද? අනිත් අයගෙන් අහන කෝ දැන් කෝ කෝ කට්ටිය කෝ කට්ටිය කියලා අහන්නේ එහෙමයි. හරි මමත්වයේ පදින් තියෙනයි. ඒ වගේම සෝවාන් වෙන්න ඉස්සෙල්ලා කෙනෙකුට හිතනවා ඔව් මම සෝවාන් වුණොත් ධනිය මම පෙන්වන්නම් ලෝකෙටම කියලා. නේද? හරියට මේක මොකක් වගේ කියලාද මට මතකයි එක සැරයක් මේ අපේ කටුකුරුන්දී ඥානানন্দ හාමුදුරු හරි ලස්සන උපමාවක් දේශනා කළා මේකට. ඒක හරි වටින උපමාවක්. අර සහය දුවනකොට අරගෙන යන හරිද? නේද පොඩි පොඩි කැලලා කරා යනවනේ ආන් ඒක වගේ කියලා දුවන අයට කොයිතරම්නම් මේක වටිනවද දැන් සහාය තරංගයේදී කොයිතරම් වටිනවද නේද ඒක අතහැරුණොත් කොච්චර දිවතරක් නැහැ ඒකින්ද මේක අරගෙන තමයි ඔක්කොම දුවන්නේ පළවෙනියා දුවනවා දෙවෙනියට බාර දෙනවා දෙවෙනියා දුවනවා තුන්වෙනියට බාර දෙනවා තුන්වෙනියා දුවනවා මේක අරගෙන දුවන්න ඕනේ හැබැයි දිනුම් ගම පහ කරපු ගමන් මේක අල්ලලා වීසි කරනවා දැකලා තියෙනවද නේද දිනුවද හරි අරගෙන ගියාද එතනින් එහාට ඒකට වඩනක්මක් නැහැ. අන්න ඒ වගේ තමයි සෝවාන් සකදාමයා නින්දාවට ලක් කරන උපමා නෙවෙයි නේද? උපමාවක් කියන්නේ සර්ව සමදයක් නෙවෙයි. කෙනෙක් කියයි කටුකුරුද හාමුදුරුවෝ ඔන්න දැන් මේ නේද නිවන් දකින්න එක සහය දුන තරඟයකට උපමා කරා කියලා. ඉතින් උපමාවයි උපමේයයි සර්ව සම නැහැ. නමුත් ඒ හැඟීමයි වටින්නේ. මමත්වය කියන එක ඇදගෙන දුවන හැමතැනම. නමුත් දිනුකම පහ කරාද මමත්වයක් නැති හින්දා ඒකේ වටිනාකමක් ඇත්තේ නැති වෙනවා අතරින් එහාට. ඒ චුට්ට කියන්නේ ඒ වගේ උදාහරණයක්. ඉතින් ඒක හින්දා කොහොම නමුත් කමක් නැහැ. ඒ වගේ චෝදනා කරන ඇත්තන්ට ඒ චෝදනාවෙන් අපි චෝදනාවෙන් බෞද්ධත්ව ගැලවෙන්නත් ඕනේ. නේද? ඒ සභාවේ ප්‍රායෝගික භාවිතයට එන්න ඕනේ. නිවන් දැකීම කෙසේ වෙතත් වෙනත් මේ භාවනා කරන ඇත්තන්ට තියෙන ලොකු චෝදනාවක් තමයි භාවනා කරන. ඒ කියන්නේ දව්වංගෙන් තියෙන චෝදනාවක් තියෙනවා. අපේ අම්මා, අපේ තාත්තා, අපි තරම්වත් හොඳ නැහැ ගුණවන්ත නැහැ මధుරකම වැඩි ඉරිසියාව වැඩි ක්‍රෝධය වැඩි නේද හැබැයි භාවනා කරන්න දියුණුවක් කියලා ඒකේ තේරුම තමයි නේද කියෝ කියෝ ඉන්නවා මිසක් ඒවා පාවිච්චියට භාවිතයට ගන්න නැතිකම කොහොම නමුත් කමක් නැහැ අපි ඒ පිළිබඳව යම් කිසි අදහසක් ඇති කරගන්න 150 යොමුනාට පස්සේ සාකච්ඡා කරමු මොකද අද වටිනා ධර්ම කාරණාවක් තියෙනවා සබ්බාසව සූත්‍රයේ අවසානම ධර්ම දේශනාවයි අද සබ්බාස සූත්‍රය ආශ්‍රයෙන් සබ්බාස සූත්‍රය ගැන මේ අත දැන් හොඳටම දන්නවා ආශ්‍රය කියන්නේ මොනවද කියලා. ආශ්‍රය කියන්නේ මේ රිදීම්, පැවීම්, දැවීම් අපේ චිත්ත සංතානවල උපදිනවා. මොන වගේ දේද? ඇහැට පේන රූප අහිමි වෙද්දී කනට ඇහෙන ශබ්ද, නාසයට ගන්ධ, දිවට රස, ශරීරයට පහස, මනසට ආදරය ආදී ධර්මයන් ලබලා ඒ ලැබපු දේවල් අහිමි වෙනකොට උපදින නේද රිදෙන ගතිය, තැවෙන ගතිය, වැළපෙන ගතිය රිදුණු. දැවිලි, තැවිලි සහිත ස්වභාවය තමයි ආශ්‍රය දැනෙන්නේ යන්නේ විදිහයි අපිට. ඒ දැනුමට ආශ්‍රය කියලා උපදවා තේරුම් ගන්න ඕනේ. එහි පළවෙනි කොටස තමයි දසනා පහතබ්බා කියලා කියන්නේ. මේ දසනා පහතබ්බා කියන කොටස අපි අන්තිමටයි මේ සාකච්ඡා කරන්නේ. අනිත් කතා කරලා ඉවර වෙලා එහි මෙනෙහි කළ යුතු ධර්මයන් වලට තියෙන චතුරාර්ය සත්‍ය ධර්මයයි චතුරාර්ය සත්‍ය ධර්මයේ අපි බොහෝ දේවල් සාකච්ඡා කරා. අවසාන කොටසේ තියෙන මාර්ගය ගැන සාකච්ඡා අවසාන කොටසේ තියෙන සමුදේ සත්‍ය ගැනයි අද සාකච්ඡා කරන්න තියෙන්නේ. සමුදේෙහි පළවෙනි කොටස මම කතා කරා තණ්හාව හේතුව තණ්හාවයි. තණ්හාව උපදින තැන් 10ක් බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන දේශනාවේ සඳහන් කරලා තියෙනවා. ධාරක් නෙවෙයි 60ක්. හරියට 60 තැනකින් මම ඊයේ කිව්වා 60 තැනකින් ඇන උරුච්චි දාලා තද කරලා වගේ තණ්හාව විසින් අපිව මේ භවයේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා නේද මේ භවයේ යන්න දිගින් දිගට මේ භවයේ යන්න අපිව 60 තැනකින් ඇනමුරිච්ච දාලා තද කරලා තියෙන්නේ ඒවා ගලවන්න තියා හොල්ලන්නවත් බැරි තත්ත්වෙට. ඒ 60 තැන මොනවද? චක්කුසෝත ගහන ජීවහා කාය මන කියන ඉන්ද්‍රියන් එක්ක චක්කුවත් එක්ක චක්කුසෝත ගහන ජීවහා කාය මන කියන ඉන්ද්‍රියන් එක්ක පින්නත් මේ ඒ ඉන්ද්‍රියන් වලට අදාළව තියෙන බාහිර ආයතනයත් එක්ක ඇහැට නම් එක ඉන්ද්‍රියකට 10 තැනකින් හිර වෙලා. තව ඉන්ද්‍රියකට 10 තැනකින් හිර වෙලා. තව ඉන්ද්‍රියකට චක්කුව හින්දා චක්කුව ආශ්‍රිතව කරන වැඩපිළිවෙලේ අපි 10 පැත්තකින් හිර වෙලා ඉන්නවා. සෝතය ආශ්‍රිතව කරන වැඩපිළිවෙලේ 10 පැත්තකින් හිර වෙලා ඉන්නවා. ගාහණය නැත්නම් නාසය ආශ්‍රිතව කරන වැඩපිළිවෙලේ 10 තැනකින් හිර වෙලා ඉන්නවා. අන්න ඒ 13න් පහක් අපි සාකච්ඡා කරා. චක්කුව අරගෙන සාකච්ඡා කරා. රූප තණ්හා රූපයට ඇහැට පේන රූපයන් කෙරෙහි තියෙන අධිකතර වූ තණ්හාව, ඒ වගේම ඇහැ කෙරෙහි තියෙන තණ්හාව නේද මම කියවනේ ඉඩමක් ලක්ෂ 15ක් නම් ඇහැ බේර ගන්න ලක්ෂ 15ක් ඕන කිව්වනම් ඉඩම විකුණලා ඇහැ බේර ගන්නවා. නේද? ඇහැ තිබ්බට කරුවලයි නම් අපි කැමති නෑ කරන්ට් යනවාට එහෙනම් අපිට අධික තණ්හාවක් තියෙනවා. නැතුව බෑ දැවෙන තැවෙන ගතිය උපදිනවා. මතකයි නේද? දිගටම ලයිට් ගියා කියලා කිව්වොත් එහෙම නේද? දිගටම ලයිට් නැත්තම් නේද කියලා මට ඉන්න බෑ. හරි අමාරුයි ඉන්න. ඇයි අමාරු? පොඩි එළියෙන් ඉන්න පුළුවන් වෙන්න ඕනේ. වෙනලා තිබ්බ පොඩි එළියකින් අපිට ඉන්න බැයි නම් ඉන්න බැරි එකේ හේතුව මොකද? පේනවලු හින්දා. එහෙනම් පේනවා පෙනීම කෙරෙහි ඒ කියන්නේ වර්ණ රූප කෙරෙහි අධික තණ්හාවක් තියෙනවා. ඉතින් මේ වගේ අපි ඒවා ගැන කතා කරා අනිත් ඒවා කතා කරේ මොකද්ද? ඒකත් ඒ දෙකේම ඒ දෙක නිසාවෙන් ඇහත් රූපයත් හින්දා උපදින්නා වූ විඥාණය. එතකොට ඊයේ දවසේ සාකච්ඡා කරා ඒ විඥානයත් එක්ක ඒ තුනේම එකතුව ස්පර්ශය සහ ලෝකේම සත්වයෝ එකම අරමුණක ඉන්නවා අය කියලා මම කිව්වා කුමන අරමුණක්ද මේ වේදනාව කෙරෙහි නේද වේදනාව සැප වේදනාව සැප වේදනාව සැප වේදනාව අපිට අයිති නැති මේ ශරීර කූඩුවේ අපිට අයිති නැති මේ මස් ගොඩේ නේද තැන් තැන් වල තැන් තැන් වල උපදනා වූ සැප වේදනාවල් ඇත ආන්‍ය උපදනා සැප වේදනාවට අපි කොච්චර වහල් වෙලාද අපි විතරක් නෙවෙයි තිරසංගත සත්වොත් හැම වෙලේම මොයාගෙන බලාගෙන ඉන්නේ හැම වෙලේම අවධානයෙන් ඉන්නේ අපි ඔක්කොම හැම වෙලේම හොයමින් ඉන්නේ පින්වත්නි මොනවද හොයන්නේ ඇහි කැමති රූප ඝට්ටණය කරගන්න කනේ කැමති රූප කැමති ශබ්ද ඝට්ටණය කරගන්න කැමති ගන්ධ කැමති රස කැමති ස්පර්ශ මේ තණ්හා උපදින තැන් ගැන බුදුරජාන් වහන්සේ දේශනා කරේ යාලෝකේ පිය රූපං සාද රූපං එත්තේසා තණ්හා උපජ්ජමාන උපජ්ජති නිවිසමාන නිවිසති යම් තැනක යම් ප්‍රිය දෙයක් තියෙනවාද ඒ ප්‍රිය දේ තියෙන තැන මේ තණ්හා උපදිනවා ප්‍රිය දේ ආශ්‍රය කරගෙන ඒ ප්‍රිය දේ හේතු කොටගෙන තණ්හා උපදිනවාය එහිම තණ්හාව පවතිනවාය කියලා. ඉතින් ඒ කියන්නේ රූපයේ තණ්හාව තියෙනවා කියන එක නෙවෙයි රූපය හට හින්දා තණ්හාව ලැබුණා එහි ඒක හේතු කොටගෙනමයි මේ තණ්හාව නැවත නැවත හටගෙන අපේ නැවත නැවත හට ගැනීමක් සිද්ධ වෙන්නේ පවතින්නේ අන්න ඒ විදිහට. ඉතින් ඔන්න ඔය විදිහට උපදනා වූ තණ්හාව අපි සාකච්ඡා කරා ඊයේ දවසේ වේදනාව දක්වා. හරිද? එතකොට පොඩ්ඩක් හිතලා බලන්න පින්නත් නේ අපේ ලෝකය කියන එකේ අපිට අපේ ලෝකේ Tamanට කියලා ලෝකයක් රූප ලෝකයක් මම කිව්වා අපේ ලෝකය අපි මේ සැරිසරන තැන් තැන් වල කවුරුවත් නැති වෙලාවට නිශ්චල වෙලාවට විතරක් නෙවෙයි වැඩ කරන ගමන් පවා දැන් මේ බණ අහන ගමන් පවා නේද මේ බණ අහන ගමන් පවා සමහර ඇත්තෝ කන දැන් ඔය කන වැහිලා නැහනේ කන හොඳට ඇරලා තියෙන්නේ ඒ වුණාට කියන්නේ මොකද්ද කියලා නේද ඇහෙන්නේ නැතුව එක්තරා තැනකට ඔය හිත රිංගුවා නේද අද මම උදේම ආවාය දැන් මොනවා වෙලාද දන්නේ නැහැ කියලා හරි දෙහිම රිංගනවා. තැන් තැන් වල රිංගනවා. අතීත තැන් වල දුවනවා. ඒ කොහොමද? තමන්ගේ ලෝකේ අපි ඔක්කොටම චූටි ලෝකයක් හැදලා තියෙනවා. හරි ඒක රූප වලින් හැදලා තියෙන්නේ. ශබ්ද වලින් හැදලා තියෙන්නේ. අපි මෙහි ඉපදුනාට පස්සේ අපි දන්නවා. අපි අහවල් ශබ්ද කියනකොට අපි දන්නවා. අහවල් ගන්ධ කියනකොට දන්නවා. අහවල් රස කියනකොට දන්නවා. අහවල් ඒ වගේ ඒ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියන ආදරය ආදී දේවල් ඊර්ෂ්‍යාව, කෝපය, වෛරය මං හඳුනගෙන තියෙනවා. ආන් ඒවයි මගේ ලෝකේ හැදලා තියෙනවා හරිද ආන් ඒවා ඔස්සේ එන්නේ විසිරි විසිරි ඉන්න ලෝකයේ ඒකේ තියෙන දේවල් හින්දා අපිට සැප වේදනා එක එක්කෙනාට එක එක්කෙනාට සාපේක්ෂවයි සැප වේදනා උපදින්නේ නැද්ද බලන්න ගුරුරියන් ගෙඩිය දකින්නකොට සමහර අයට සැප වේදනා සමහර අයට දුක් වේදනා ඒක ඒක මොන සම්පස්සදද මනෝ සම්පස්සද ඇති වෙන දෝමනස්සයයි ඒ හරිද? සෝමනස්ස, දෝමනස්ස මනසින් ඇති වෙන දේවල් වලට කියන අපි සෝමනස්යන් සහ දෝමනස්යන් කියලා. එතකොට අන්න ඒවා හේ එන්න ඒවා ඇති කර ගැනීම සඳහා ඇති කර ගැනීම සඳහා අපි ලොකු උත්සාහයක ලොකු උත්සාහයක දෙන ලොකු පොරයක ඉන්නවා. බලල් පැටියා පවා එහෙමයි. නේද? බුදිය පුතණින් නැගිටින්න කැමති නැහැ. බඩගින්න ඉවසන්න බැරි වෙනකන් නැගිටින්නේ නැහැ. හරි දුක් වේදනාව වැඩි වෙනකොට බඩේ එතකොට අර නේද? කයෙන් ඇති වෙන සැප වේදනාව අභිභවා යනකොට අන්න ගිහින් කාලා ගිහින් ආයුධ ගන්නවා. නේද? මේ ශරීරයට මෙන්න මේවා ලබා දී මේ වැඩ පිළිවිලේ ඉන්න අපි මේ තැන් 10 මොනවද කියලා දැනගන්න ඕනේ. එහෙනම් පහක් නේද? 60 තැනකින් හිර වෙලා තියෙන මුරිච්චි ටික ගලව ගන්න නම් මොනවද 60 තැන කියලා දැනගන්න ඕනද නැද්ද? එහෙනම් පළවෙනි පහ තමයි ඇහත් එක්ක අතර ඒ ඉන්ද්‍රියට ගෝචර වෙන හැටනම් රූපය, කන්ට්‍රන් ශබ්දය, නාසයෙන් නම් ගන්ධය ඒ ටික. ඊළඟට ඉන්ද්‍රියන් ටික. ඒ තමයි චක්කුසෝත ගහන ජීවයක් ආය මන කියන ඒවට අපි ඒවා හිමි වෙනවට අපි කැමතිද? නේද? මතකේ නැති වෙලා හිමි වෙනවට කැමතිද? මනස මානසික මානසික ක්‍රියාකාරීත්වය අඩු වෙනවට කැමතිද? ඒවා කෙරෙහි තදින් අල්ලගෙන ඉන්නේ අපි මේ ඔක්කොම ටික. එතකොට ඉන්ද්‍රියන් ටික වගේම ඒ බාහිර ආයතනයයි අභ්‍යන්තර ආයතනයයි නිසාවෙන් උපදනා වූ විඥානය. ඊළඟට ඒවා හින්දා ඒ තුනේම එකතුවෙන් උපදින ස්පර්ශය ස්පර්ශය නැති වුණොත් එහෙම වේදනාව හැදෙන්නේ නැහැ හරි දැන් ඊළඟට තියෙන්නේ අද දවසක් බලන තව මොනවද අපිට තණ්හාව ඉපදලා තියෙන්නේ වේදනාව කෙරෙහි තණ්හාව කියන එක ප්‍රකටයිනේ නේද වේදනාව කෙරෙහි අපිට තණ්හාව ඉපදලා කියනකොට දුක් වේදනාව කෙරෙහි තණ්හාව ඉපදිනවද කියලා බලන්න ඕනේ නේද දුක් වේදනාව කොහොමද තණ්හාවට හේතු වෙන්නේ දුක් වේදනාව ඇති වෙනකොට තණ්හාව හැදෙන්නේ කොහෙද සැප වේදනාව කෙරෙහි තණ්හාව උපදිනවා දුක් වේදනා ඇති වෙනකොටයි පින්නත් මේ සැප වේදනාව කෙරේ තණ්හාව උපදින්නේ. කෙනෙක් අපෙන් ඈත් වෙලා ඉන්නකොට අපිට දුක් වේදනා ඇති වෙනවා. ඒ දුක් වේදනාව මට දරා ගන්න බැරි වෙනකොට මගේ හැම නිමේෂයකම ඇතුලාන්ත මේ නේද? ඇතුලාන්ත දන්නවනේ. ඉතින් මම කියන්න දෙයක් නැහැ මේක පොදු දෙයක්. ඇතුලාන්ත හැම සෛලයක් සෛලයක් ගානෙම දැනෙන ඉවසන්න බැරි දරා ගන්න අමාරු නැවත දැකීමේ නැවත දැක සැප වේදනාවක් ඇති කර ගැනීමේ නේද? ලොකු බලයක් ලොකු වේගයක් ඇතුළාන්ත තියෙනවද නැද්ද? නේද? අවුරුදු ගානකින් ඒ වගේ බලාගෙන ඉඳලා ඉඳලා ඉඳලා මේ ලෝකෙ කී තැනකන හුඟක් වෙලාවට පිට රටක ඉඳලා තමන් ඉන්න රටකට ආපහාම නේද? දැකලා තියෙන මිනිසු කරන දේ. ඈතින් දුවගෙන ඇවිල්ලා හයියෙන් ශරීර දෙක හප්ප ගන්නවා. නේද? නෑ හප්ප ගන්න මොකද ඇයි? නේද? ඒක තමයි උද්ධාමයටපත් වෙනවා ඒ. හරි. ඉතින් මේක තමයි මේ තියෙන දේ මේක තමයි අපි අපි මේ අහුවෙලා ඉන්න අහුවෙලා ඉන්න දේ අහුවෙලා ඉන්නේ මොකද කියලාවත් අපි දන්නේ ඒ ඒ ඒ වෙලාවට සිද්ධ වෙන දේ කරනවා මිසක් අහුවෙලා ඉන්නේ මොකටද කියලාවත් දන්නේ නැහැ පින්වත් මේ. ඉතින් කොහොම නමුත් කමන්නේ ඊළඟට තණ්හාව ඉපදලා තියෙන තැන් ටික ඊළඟ තැන විදියට සඳහන් කරලා තියෙන්නේ සංඥාවයි. සංඥාව ඇහෙන් දැක රූප පිළිබඳ සංඥාව ආන්ගේ සංඥාව කියන්නේ හඳුනා ගැනීම. හරිද? ඔය හඳුනා ගැනීම කෙරෙහි අපිට පුදුමාකාර සංඥාව කෙරෙහි තණ්හාව ඉපදිලා තියෙනවා. ඒක හොයාගන්න ලේසිම වැඩේ. මට සංඥා නැති වුණාට මම කැමතිද? මේ සමහරට කියන හරි දුකෙන් කියන. මට ඉස්සර වගේ දැන් මතක නෑ අප්පා. නේද? මතක නැහැ. දැනට බොහෝ දේවල් කර මතකයෙන් කරන මතක මතකය මතකයේ කෙරෙහි පින්වත් මේ සංඥාවල් කෙරෙහි රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස තණ්හා, රස සංඥා ඊළඟට ස්පර්ශ සංඥා සහ ධම්ම සංඥා ආදරය ආදී ගැන තියෙනවා. මෙන්න මේ සංඥාවන් කෙරෙහි අපිට අධිකතර තණ්හාව තියෙනවා. එතකොට ඒකෙන් අපි අහු වෙලා ඉන්නවා. ඇහත් එක්ක තියෙන වැඩපිළිවෙලේ තියෙන කාරණාවක් තමයි අපේ ලෝකයේ අපිට තණ්හාව ඉපදින්න අහත් ඇහත් එක්ක වැඩපිළිවෙලෙන් අපිට ගොඩ නැගිච්ච දෙයක් තමයි උපාදානය වෙච්ච දෙයක් තමයි රූප සංඥා මේ රූප සංඥාව ඒ රූප හඳුනා ගැනීම කියන සිද්ධිය මගේ ළඟ නැති වුණොත් නැති වෙනවට මාත්‍රයක්වත් මම කැමති නෑ කැමති නැත්තේ මගේ කල්ලන් ඉන්න හින්දා නේද එහෙමයි හොයාගන්න පුළුවන් වෙන්නේ. නැති වෙනවට කැමතිද කියලා බලන්න ඕන. තණ්හාව පැහැදිලිව බලන්න ඕන. තණ්හාව තියෙනවද කියලා හොයාගන්න ලේසි. නැති වෙනවට කැමතිද? එහෙනම් නැති වෙනවට කැමති නැත්නම් තණ්හාවද නැද්ද? දැන් බලන්නකො. එහා ගමේ ඉන්න මං යන්තම් අඳුරන දරුවෙක් නැති වුණා කියනවා. මට ඉතින් ප්‍රශ්නයක් තියෙනවද? නෑ. මගේ දරුවා නැති වෙනවා කිව්වොත් කැමති නෑ. එහෙනම් නැති වෙනවට අකමැති ඇයි? ආශ්‍රය උපදින හින්දා. එයා නැතුණොත් මට රිදෙනවා. ඒ කියන්නේ තණ්හාව තියෙනවා. හරිද? එහෙනම් මගේ දැනුම මට දැන් මතක් වෙන්නේ නැතර යනවනම් කැමතිද? මං කොච්චර මගේ දැනුමට දැනුම කියන්නේ උපාධියක් කියන්නේ මොකද්ද? සංඥා ගොඩක්ද නැද්ද? භාෂා දැනුමක් කියන්නේ මොකද්ද? සංඥා ගොඩක්ද නැද්ද? නේද? ඒ කියන්නේ හඳුනා ගන්නවා. මම හැමදාම කියන්නේ වෛද්‍යවරයා ලෙඩේ හඳුනා ගන්නවා. ලෙඩේ ගැන කියද්දී එයාගේ මනසින් ඒක හැඳිනීම සිද්ධ වෙනවා. ඉතින් වෛද්‍යවරයෙක් නොවන අපි ලෑස්ති වුණොත් එහෙම ඒක කරගන්න නේද අපිට හම්බෙන්නේ නෑ. එහෙනම් අන්න ඒ වගේ හඳුනා ගැනීමක් තියෙනවා. ආන්ගේ හඳුනා ගැනීමට කියනවා සංඥාව කියලා. හ්ම්. ඉතින් බලන්න මේක කොච්චර අපි මේ හඳුනා ගැනීමට බැරිලා තියෙනවද කියලා සමහර අයට අන්තිම කාලේ වෙනකොට මතක ශක්තිය නැති වෙලා යනවා නේද? තමන්ගේ දරුවෝ දිහා පිටය දිහා බලනවා වගේ බලන එතකොට. ඒ තරමටම මතකත් නැති වෙලා යනවා. එතකොට මොකද වෙන්නේ? අන්න එතකොට පින්නත් නේ ළඟ ඉන්න අයටත් ඒ කියන්නේ අපිට ආධ්‍යාත්මික සංඥා විතරක් නෙවෙයි බාහිර සංඥා ගැනත් අනුන්ගේ සංඥා ගැනත් තණ්හාව ඉපදෙනවද නැද්ද? එහෙනම් අපේ අම්මාගේ මතක ශක්තිය නැතිවලා දැන් මගේ දිහාගෙන දවගේ ආදරෙන් බලන්නේ නැහැ කැමැත්තෙන් බලන්නේ නැහැ බලාගත්තත් ඒ බලාගෙන ඉන්නවා කියලා මෙහි ආඩනවා කට්ටිය. අනේ බලාගත්තත් ඒ බලාගෙන ඉන්නවා බලන්නකෝ කියලා නේද? ඒක නැති වුණාට වෙන අභ්‍යන්තර බාහිර වශයෙන් ඕනෑ තැනක තියෙන සංඥාව නැත් සංඥාව පිළිබඳ අපිට තණ්හාව තියෙනවද නැද්ද? නේද කියනවා. පුදුමයි මට. ඒ වාට මම මත වෙන්නේ නැද්ද? නේද? ඒ කියන්නේ එයාගේ සංඥාව එයාට මතක තියෙන්න ඕනේ. නේද? අනුන්ගේ අනුන්ගේ අනුන්ගේ මතකයෙන් අපි අයින් වෙනවට අපි කැමති කැමති නෑ. ඒ කියන්නේ අනුන්ගේ සංඥාව කෙරෙහි මට තණ්හාව තියෙනවද නැද්ද? ඒක කොයි පැත්තකින් හිර වෙලාද කියලා පොඩ්ඩක් බලන්න ඕන. නේද? මම ඒක කිව්වේ මුරිච්චි ටික කියලා. නේද? 60 තැනකින් හිර කරලා. 60 තැනකින් හිර කරලා තණ්හාව මුරිච්චියක් වගේ 60 තැනකින් හිර කරලා ඒවා නිකන් නෙවෙයි ඒවා හිර වෙලා ඒවා අඩුම ගන්න මං ඊයේත් කිව්වේ අර තෙල් ටිකක් දාලා ආසෙම කරලා බුරුල් කරලා නෑ මේවා උඩ මලකට බැඳිලා බැඳිලා බැඳිලා තියෙන අර පරණ නේද පරණ පාලම් වලම තියෙන ඇන මුරිච්චිය හොඳට තද වෙලා ඒවා නිකන් මේ ස්ථිරම වෙලා තියෙන ගලවන්නම බැරි මේ වගේ ඒ වගේ මේ තණ්හාවෙන් භවයට හොඳටම හිර කරලා තියෙනවා හොඳයි එතකොට ඒ ඇවිල්ලා සංඥා පිළිබඳ. ඒ වගේම තමයි අපිට පින්වත්නි සංස්කාරයන් චේතනාවල් රූපහින්දා චේතනාවල් හැදෙනවද නැද්ද? ශබ්දහින්දා චේතනාවල් හැදෙනවද නැද්ද? නේද? මොනවද? සංස්කාරයන් කියලා කියන්නේ ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, මාන්නය, ආදරය ආදී මෙන්න මේ දේවල් ඒවා තමයි අපිව නැගිටවන්නේ නේද දැන් ඒක හොඳටම හොයාගත්ත හැකි ඔව් ඔව් මෙහෙමයි මේකේ අපි 10 ගද්දි රූප වේදනා ළඟට එන්නේ හරි හරි චේතනාව. එතකොට මේ චේතනාවල් චේතනාවල් කියන ඒවා පිටින්වත් මේ මොහොතකට කල්පනා කරලා බලනද ආදරය කියන්නේ චේතනාවක් නේ හැඟීමක්. එතකොට මේ ආදරය අපේ හිතවල තියෙන මේ ආදරය නැති වෙනවට අපි කැමතිද? නේද ආදරය කියන එක හැදෙන්නේ නැත්නම් කැමතිද? ඇහුවොත් හැබැයි මං ඇහුවොත් මෙන්න මේ ආදරයෙන් වැඩිපුර හැදෙන්නේ ඇති වෙන්නේ සැපද දුකද? ආදරය නිසා වැඩිපුර ඇති වෙන්නේ සැපද දුකද? දුක. අතෝ රයින් වෙනවට කැමති නැහැ. නේද? ඉතින් ඒක තමයි වැඩේ කියන්නේ. ඇයි මේකේ ඇත්ත తත්ත්වය දන්නේ? දන්නේ නැහැ, තේරුම් ගන්නේ නැහැ. එහෙනම් මේක අයින් වෙනවට කැමති නැහැ. ඉතින් මේ හිත්වල ඇතිවන්නා වූ යම් ඇහැ නිසා ඇතිවන රූප තණ්හා රූප චේතනාවක් තියෙනවා. රූප නිසා ඇතිවන චේතනාවක් තියෙනවා. ඇහත් එක්ක ඇතිවන වැඩ පිළිවෙල කිව්ව මම ඒකයි. ඇහත් එක්ක ඇතිවෙච්ච සංඥාවකියක් තියෙනවා. ඇහැින්ද ඇතිවන චේතනාවකියක් තියෙනවා. ඇහැින්ද ඇතිවන ස්පර්ශයක් තියෙනවා. ඇහත් එක්ක තියෙන වැඩ පිළිවෙල. එතකොට රූපය ඇහැ ඊළඟට විඥාණය ඒකත් එක්ක උපදනා ස්පර්ශය, වේදනාව, සංඥාව, දැන් චේතනාව. එතකොට මේ දැන් හත්වෙනි එක මේක. එතකොට මේ චේතනාව රූප නිසා ඇති වෙන යම් චේතනාවක් තියෙනවා නම් ඒ කියන්නේ ඊර්ෂියාවක්, ක්‍රෝධයක්, වෛරයක්, මාන්නයක්, ඒ වගේම ආදරයක්, කැමැත්තක්, ගිජු බවක්, කෑදර බවක් අන්න ඒවා කෙරෙහි අපිට තණ්හාව තියෙනවා. ඒවා කෙරෙහි තණ්හාව තියෙනවා කියනත්. හරි. ඒවා එතනත් අපි හිර වෙලා ඉන්නවා. ඒවා නැති වුණාට අපි පොඩ්ඩක්වත් යනති කැමතිද? මේක හොඳටම ප්‍රකට වෙන්නේ ඇත්තටම මා මගේ මේ ශරීරය නැගිටවන්නේ, ඇවිද්දවන්නේ, හිනස්සවන්නේ, කතා කරවන්නේ ඔන්නේ චේතනාවද නැද්ද? චේතනාව මුල්‍යද නැද්ද? චිත්ත කිරිය වායෝ ධාතුව කෙනෙකු උපද්දවන්න එහා පැත්තෙන් බලනද කෙනෙක් මාව දකිනවා. මම 10 දිනක් විතර ඉන්නවා. ඒ දහ දෙනා මාව දකිනකොට සමහර අය hina වෙන අය ඉන්නවා. සමහර අය ප්‍රියමුණක් හදා ගන්නවා. සමහර අය නැගිටිනවා. හරි? එකම පිරිසක් එකම කෙනා දකිනකොට වෙනස් විදිහට හැසිරෙන්නේ ඇයි? ඒ ඒ උපකරණ තුල උපදින්නා වූ චේතනාවේ ප්‍රබලත්ව අනුව. හරි දැන් ගෙදර ඉන්නවා නම් දරුවෝ හත් දෙනෙක් හත් දෙනාම අම්මට තාත්තට සලකන්නේ එකම විදිහටද? එකම සිද්ධියද? අසනීප වුණා ගුවහම කෑ ගහලා අඬන අය ඉන්නවා, හොඳට සලකන අය ඉන්නවා, හොඳට සලකන්නේ නැති අය ඉන්නවා. ඒ ඒ సంతාන තුළ උපදනා වූ චේතනාවේ ප්‍රබලත්වය අනුව ඒ ඒ ශරීර ක්‍රියාත්මකභාවයට යනවා. දැන් මම අහනවා කාගේ හරි හිතවල මට ගැළපෙන චේතනාව උපදිනවා කියලා මං හිතනවා. අපි හිතන්නකෝ. මාව දැක්කම කැමති චේතනාව යාට උපදිනවා. ඒන්නේ චේතනාව කෙරෙහි අපිට තණ්හාව නැද්ද? තණ්හාව නැද්ද? තියෙනවා වෙනන්නේ. අන්න බලන්න එහෙනම් නේද රූප ලෝකයේ හේතුයෙන් උපදනා වූ ප්‍රිය චේතනාවල් කෙරෙහි අපිට තදය තණ්හාව තණ්හාවක් තියෙනවා. ඇහත් එක්ක තියෙන වැඩපිළිවෙලේ චේතනාවට අපි හිර වෙලා. චේතනාවට හිර. ඒක මේ මේ මනසේ මේ මානසිකාරයේ මේ ශරීරය ආශ්‍රය කරගෙන සිද්ධ වෙන සිද්ධියක්. හරිද? ඊළඟ එක තමයි අපූර්ව වැඩේ. හ්ම්. දැන් චේතනාවනේ ආදරය කියන්නේ චේතනාව. ආදරය කෙරෙහි ආදරය කියන චේතනාව ආදරය අයින් වෙනවා ඒ කෙරෙහි තියෙන කැමැත්ත ඒ කෙරෙහි තියෙන තණ්හාව අයින් වෙනවා හරිද එතකොට බුදුරජාණන් වහන්සේ මෙතන දේශනා කරනවා තණ්හාව කෙරෙහි තණ්හාව උපදිනවා කියලා ඒක තමයි මේක ගලවන්න බැරි අමාරුම වැඩි හරිද තණ්හාව ගලවන්න යන අපිට තණ්හාව කෙරෙහි තණ්හාවක් තියෙනවා. රූප තණ්හාවක් තියෙනවා අපිට. ශබ්ද තණ්හාවක් තියෙනවා. ගන්ධ තණ්හාවක් තියෙනවා. රස තණ්හාවක් තියෙනවා. ස්පර්ශ තණ්හාවක් තියෙනවා. ධම්ම තණ්හාවක් තියෙනවා. හයයි මේ හරියට මෙන්න මේ වගේ. සංස්කාරය කියන්නේ හිතමුකෝ අපි අපේ වටිනා ඉඩමක් කියලා. තණ්හාව කියන්නේ හරියට වැට වගේ. හරි නැත්නම් සංස්කාරය කියන්නේ අපිට වටිනා සතෙක් කියලා අපි ලස්සන සතෙක් කියලා. ඒක සැකසීමක් නේ. තණ්හාව කියන්නේ සතාව අපි ගිය ඇතුලේ බැඳලා තියෙනවා වගේ. හරිද? අන්න ඒ ඒ එන්න ඒ බැඳීම අයින් වුණොත් මේ සතා යනවා. හරිද? වැට ගැලෙවුවොත් මගේ ඉඩම මට අහිමි වෙනවා. වැට කියන්නේ ඉඩම කියන්නේ එකක් වැට කියන්නේ වෙන එකක්. ආදරය කියන්නේ එකක් ආදරය කෙරෙහි තියෙන තණ්හාවක් තියෙනවා. හරිද? ආන්ගේ තණ්හාව අයින් වුණොත් මට ආදරේ අහිමි වෙනක් දන්නවා ඒකෙන්ද මොකද වෙන්නේ ඒ තණ්හාව කෙරෙහි තණ්හාත්‍ය එක පිට එක වැටලා තියෙන එක හරි ඕමක තමයි හොල්ලන්නවත් බැරි වෙන්නේ අපිට හොල්ලන්නවත් බැරි වෙන්නේ අන්න ඒකයි හරි ඉතින් මේ මේක අපි හොඳට තේරුම් ගන්න මේක ගලවන වැඩ පිළිවෙල තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ මේ අනමුරුච්චි බුල් කරන විදිහ ඉතින් ඒ සඳහා අපි දැඩිම ඉතා දැඩි ප්‍රයත්නයකට යන්න වෙනවා මේ ගැඹුරු බව මේ අපහසු මේ සිද්ධ වෙලා තියෙන සිද්ධිය හොඳින්ම තේරුම් ගන්න ඕනේ හොඳින්ම තේරුම් ගත්තේ නැත්නම් අපි ලොකු ප්‍රශ්නයකට එනවා හරිද ඒක තමයි තණ්හාව කෙරෙහි උපදනා වූ තණ්හාව මෙන්න මේක මේවා තේරුම් ගත්තම මට තේරෙන්න ඕනේ මේ තණ්හාව මගේ වැඩ නෙවෙයි නේද හරියට නිකන් වැරදියට වැඩ කරන උපකරණයක් තියෙනවා නම් ඒ උපකරණය සකස් කරොත් මේ හරියට වැඩ කරන්නේ නේද? ආන් එහෙම අදහසක් අපිට මේ වැඩ පිළිවෙල ගැන තියෙන්න ඕනේ. වැරදියට වැඩ කරන උපකරණයක් තියෙනවා නම් වැරදි සිද්ධ වෙන උපකරණයක් තියෙනවා නම් ආන්ගේ වැරද්ද නිවැරදි වෙන්නේ ඒ උපකරණය සකස් කර විතරයි. එහෙනම් මේ 60 තැන දැනගන්න ඕනේ. හරිද? එතකොට තණ්හාව කියන්නේ තණ්හාව උපදින තැනක්. තණ්හාව කියන්නේ තණ්හාවට ගෝචර වෙන තැනක්. හරි ඒක අපි හොඳට තේරුම් ගන්න ඕනේ ඊළඟට දැන් ඒතකොට 8යි හරි ඇහත් එක්ක ගලන ඇහැ නැත්නම් චක්කුවත් එක්ක සිද්ධ වෙන වැඩපිළිවෙලේ තැන් 8ක තණ්හා උපදිනවා කියන එක අපිටම පැහැදිලියි ඊළඟ දෙක තමයි විතක්ක සහ විචාර විතක්ක කියන්නේ අරමුණු ගැනීම රූප අරමුණ ගැනීම අපේ සිතෙන් සිද්ධ වෙන චෛතසික ධර්මයක්. තණ්හාව කියන්නේ එකක්. අරමුණ ගැනීම කියන්නේ තව එකක්. හරි. එතකොට ඒ අරමුණ ගැනීම කියන එක නැත්තම් මේ ලෝකේ අපිට කිසි දෙයක් හඳුනා ගන්න බැරි වෙනවා. අරමුණ ගැනීම කියන එක නැත්තම් අපි මනසින් ගන්න අරමුණ. ඒක රූප විශේෂෙහි අරමුණ ගැනීමක් තියෙනවා. විතරක් නෙවෙයි විචාර කරන අරමුණෙහි විසිර යන ස්වභාවය. අරමුණේ විසිර යන ස්වභාවය. ඒ කියන්නේ මොකක්ද? ගත්ත අරමුණ හඳුනාගෙන ඒ අරමුණ ස්පර්ශ කරන ස්වභාවය. ඒ කියන්නේ අරමුණ නැත්තම් අපිට කියන්නේ සිත් ප්‍රේරියකින් තමයි මේක හඳුනාගන්නේ. සිත් ප්‍රේරියෙන් දැන් මේ මේ පවන්නත්ත මම මෙහෙම පෙන්නපුවාම මේ පවන්නත්ත පිළිබඳ මේ අතගේ මනසින් අරමුණක් ගන්නවා. අරමුණක් අරගෙන නේද? ඒ අරමුණේ විසිර යාම කියලා කියන්නේ ඒ අරමුණ ස්පර්ශ කිරීම කරේ නැත්නම් මේ පවන්නත්ත කියලා මම මෙහෙම කියනකොට සිතක සිතක ආයශය චිත්තක්ෂණය උත්පාද පිටි වංග කියලා. එතකොට ඒකත් එක්කම උපදනා වූ යම් චෛතසික ධර්මයක් තියෙනවා නම් ඒ සිතත් එක්ක ඉපදිලා සිතත් එක්ක නැති වෙලා යනවා. නමුත් ඒවා හේතු කොටගෙන ඒ මේ දැන් මොහොතකට ඉස්සෙල්ලා ඉපදිලා ඇති වෙලා නැති වෙලා ගියේ සිතත් හේතු කොටගෙන තව සිත් පෙළියක් ඒ අරමුණ අරගෙන අරගනිමින් ඒ අරමුණ මාර්ගෙන ඒ අර ඒ අරමුණම අරගනිමින් පහළ වෙනවා. ආන් එතකොට මොකද වෙන්නේ? ඒ සිත් අරිට වැඩි අවබෝධය. පළවෙනි එකට වැඩි දෙවෙනි එකට ඒ වස්තුව පිළිබඳ දැනීමක් තේරුමක් වෙනවා. තුන්වෙනි එකට ඊට වැඩි අවබෝධයක්. ආන් අවබෝධයත් එක්ක ඒ අරමුණෙහි විසිරෙන විතක්ක චෛතසිකය. ඒකත් එක්කම ඇති වෙලා නැති වෙලා යනවා තමයි සිතත් එක්කම. නමුත් ඊළඟ සිතේ උපදින්නේ අරකටත් හේතු වෙලා. කලින් එක හේතු වෙලා. අන්න ඒ විසිර යන ස්වභාවය තමයි ਵਿਚාරය කියලා කියන්නේ. බලන්න පින්නත් නේ දැන් අපි මෙහෙම හිතමු. දැන් ඕවා නැති වුණා කියලා හිතන්නකෝ. නැතුණොත් මොකද වෙන්නේ? මං අහන මේ අතංගේ. පැත්තකට වෙලා පරණ රූප ගැන, පරණ සැපවින්ද රූප ගැන මෙනෙහි කර කර සැප විඳින ගතිය තියෙනවද නැද්ද? ආන් වැඩේ. ඒකට ඇති වෙනවට කැමති වෙයිද දන්නේ නැහැ. හරියට කොයි වගේද නේද මම ඔකට කියන්නේ අර මං කියන්නේ මේක අතරින් එක එක නම් පදවා ගන්න බෑ නේද ටික ටික දැනෙන්න. හරකා කාලා කාලා කාලා කාලා තනකොළ පැත්තකට වෙලා ඉඳ ගන්නවා. ඉඳගෙන මොකද කරන්නේ? කාපුයව මම අරම අර ආය කනවා. ඒ වගේ අපිත් ඇහැ කරන ආසේ දේව ශරීරයෙන් කනවා. නේද? ඇවිද ඇවිද දුව දුව පුළුවන් තරම් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ නේද? මනසට කා ගන්නවා. කාගෙන මොකද කරන්නේ? පැත්ත කරලා ඉඳ ගන්නවා. එතන කම්බුලකත් අත තියා ගන්නවා. නැත්තම් කම්බුල දෙකේම අත තියාගෙන මොකද කරන්නේ? ආය හපනවා. නේද? ආය හපහප ආය හපහප හරකරන් කීපවතාවයි. අපි ඔන්න ඕකට කට්ටිය කැමතිද නැද්ද? කැමති නැත්නම් කල්පනා මට පාඩු වින්ද දෙන්න. ප්‍රශ්නයක් ආපහු ගෙන මට පාඩු වෙන මේ කවුරුත් මාත් එක්ක කතා කරගෙන ඉඳපා කියලා මොකද කරන්නේ? ඔව් කල්පනා කරගෙන හරවක් කොහොම කල්පනා කරගෙන අරහම මෙහෙම කිය නේද? ඉතින් ඒ වගේ ඒකට අනිත් අයගෙත් උදව් ගන්නවා. නේද? අනිත් අයගෙත් උදව් ගන්නවා. ඉතින් ඒ ඒ එන්න ඒ වගේ මේ රූපහින්දා ඇහෙන් දැක්ක රූපහින්දා ඔය වගේ කල්පනාවල් අපිට ඇවිල්ලා තියෙනවා. කලින් ඇහිච්ච ශබ්දහින්දා කල්පනාවල් ඇවිල්ලා තියෙනවා. නේද? මම එදත් කිව්වේ සමහර ගීත වලින් නේද? ගීත ගීත ජීවිතයේ සමහර සිද්ධ සම්බන්ධ කරගෙන ආයෙම රස විඳින්න ගන්නවා. ඒ කියන්නේ ශබ්දින්දා ඒවා නැවත මෙනෙහි කරගන්නවා. ඒක සිද්ධිය ඔච්චර දිගට අපිට පරණ ඒවා ඔච්චර වැල් වැල් වැල් වැල් වැල් වැල් අපිට ඇදි ඇදි එන්නේ මෙන්න මේ විතක්ක ਵਿਚාර කියන චෛතසිකයන්ගේ ඒ චෛතසිකයන්ගේ උදව්වෙන්. හරි. ඒ චෛතසිකය අපිට මොකද්ද කියලා ගැඹුරෙන් තේරුම් ගන්න බැරුණාට ඒක හින්දා සිද්ධ වෙන සිද්ධිය තේරුම් ගන්න පුළුවන්. එතකොට ඔන්න ඔය දෙක නැති වෙනවට අපි කැමති නෑ. ඔය දෙක නැති වෙනවට අපි පොඩ්ඩක්වත් කැමති නෑ. ඉතින් ඒක කෙරෙහිත් අපේ තණ්හාව වැඩිලා අපි දන්නේ නැති වුණාට. හරි. දැන් බලන්න ඇහැ කරනාසය දිව ශරීරයේ මනස කියලා ධාරාවල් හයක් තියෙනවා. එතනින් එතනින් සිද්ධ වෙලා මේ ශරීරය හරහා සිද්ධ වෙන වැඩ පිළිවෙල හයක් තියෙනවා අපිට. ඇහෙන් සිද්ධ වෙන වැඩ පිළිවෙල ඇහෙන් කියන්නේ ඇහත් එක්ක ඒක අපි හඳුනමු චක්කුවෙන් දා සිද්ධ වෙන වැඩ පිළිවෙලක් තියෙනවා. චක්කු සෝත ගහන ජීවයා කාය මන කියලා. මේ හයේම දැන් අපි තුන් මේ අතර මෙහෙම තියෙන ඔය හය කියලා ඒකත් එක්ක කෙලින් අනිත් පැත්තට 10ක් තියෙනවා. 10 ආකාරයකට රක්කෝ හින්දා සිද්ධ වෙන ටික තමයි එකක් රූප නැත්නම් ඇහැ නැත්නම් රූප පෙනීමක් නැහැ. එතකොට රූප සහ ඇහැ. එතකොට රූප කෙරෙහි අපිට පද තණ්හාවක් මේ වෙනකොට තියෙන තණ්හාව හොයාගන්නේ කොහොමද? නැති වුණොත් මොකද කියලා බලන්න. නැති වුණොත් මොකද? මට මේවා නැතුව ඉන්න පුළුවන්ද? නැති වුණොත් ඇහැට පෙනෙන රූප වගේ මගේ ලෝකයේ දැනට එකතු වෙලා තියෙන රූප වර්ගයක් තියෙනවා. දරුවෝ ඉන්නවා, මුණුපුරෝ ඉන්නවා. අය කවදාකවත් නොදකින්න උනොත් ආ දැනෙනවා එතකොට. ඔව් මේ අඳුරන මොනවද මේ කියන්නේ? අසුබ කතා කියන්නේපා. නේද? එහෙමද කියන්නේ? නේද? අසුබ කතා කියන්නේපා. හිතන්නවත් එපා. කියන හිතන්නවත් බෑ කියනවා. හිත වැඩි මොකක්ද ඒක තමයි තණ්හාව. නේද? මගේ ඇහැ නැති වෙනවා නම් මට ඒකට දකින්න හම්බෙන්නේ නැහැ. ඒකින්ද ඇහැ හින්දා පුදුම තණ්හාවක් තියෙනවා. එතකොට මේ දෙක මේ දෙක හින්දා උපදින විඥානය නැත්තම් එතකොට විඥානය කියලා හිත එතන එතනින් හිර වෙලා ආයසරයක්. රූපයටත් තණ්හාව බහැලා, ඇහැටත් තණ්හාව බහැලා, විඥාණයටත් තණ්හාව බහැලා, ඒ තුනේම එකතු කරගෙන ස්පර්ශයටත් තණ්හාව බහැලා කියන්නේ මොකද්ද? නැති වුණොත් බෑ, නැතුව බෑ, නැතුව බෑ කියලා එකට බහැලා ඊළඟට අධිකතර වේදනාවට නේද මොනවද හැමෝම හැම වෙලෙම නේද කෑම දිහා බලනවා රූප දිහා බලනවා ශබ්ද අහනවා නේද ඒවා ගැන කුතුහලයෙන් ඉන්නවා ඒවා හොයන්න දඟලනවා මුළු ලෝකෙම පිස්සු වෙලා වගේ හරිද මොකද සැප වේදනා හම්බෙච්ච ශරීරයේ මොකක් හරි කමන්නේ ඒ ශරීරයේද සැප උපදින්නේ පණුවාට අසුචි වලේ ඉන්න පණුවාට සැප උපදන්නේ ඒ ශරීරයට සැප උපදවන්නේ අසුචි වලින් ඌරාට සැප උපදින්නේ අසුචි වලින්. ඉතින් ඉවර අසුචි වල තණ්හාවෙන් ඉන්නවා. හරිද? එක එක එක එක හැම සත්වයකම ඒ ශරීරයේ හින්දා නේද අපි කල්පනා කරනවා නේ අපේ ගෙදර ඉන්න වහ පැටියා. එයා හැමදාම පුන්නකෝ කන්නේ. නේද? පුන්නකෝ කකා ඉන්න තු අද වට ලක්පන් දෙන්න ඕනේ. ටික ලොකු වට ලක්පන් හදලා පවුනේ කියලා එයාට ගිහිල්ලා දෙනවා. නේද? එයාට ඒ වට ලක්පන් කෙරෙහි කිසිම තණ්හාවක් උපදින්නේ නැහැ. මොකද එයාගේ දිවට මේ වට ලක්පම ආහාරයක් විදිහට ගෝචර නැහැ. ගෝචර නැහැ. හරි කාලා නැහැ නෙවෙයි. දාලා බලන්නකෝ දිවට දාලා හොඳට පුරුදු කරලා බලන්න. ඒක හරියන්නේ නැහැ. නේද? එයාට ගෝචර වෙන්නේ. ඒක ගෝචර වෙන්නේ නැහැ මේ ලෝකේ තියෙන දේවල් අපිට ගෝචර වෙච්ච දේවල් වගේක් තියෙනවා. සංසාරගත කර්ම කර්ම වේගන ගෝචරච්ච වගේක් තියෙනවා. ඉතින් අන්න ඒ වගේ ඒ ඒ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයන් කෙරේ අපිට තණ්හාව උපදිනවා. ඉතින් ඒ වේදනාව පස්සේ තමයි එක එක වෙන පන්නන් යන්නේ මේ ලෝකේ. එක එක එක එක වේදනාවල් පිටිපස්සේ පන්නන් යනවා. ඉතින් ඒ ඊළඟට අපි කිය සංඥා හඳ ඇහැරින්දාම ඇතිවෙච්ච සංඥා ගොඩක් තියෙනවා. ඒවට කියනවා රූප ලෝකය, රූප සංඥා ලෝකය. නේද? ඊළඟට ඒවා හින්දාම උපදනා වූ චේතනා වර්ගයක් තියෙනවා. ඒකටත් අපි හිර වෙලා. ඒවා හින්දාම උපදනා වූ තණ්හාවක් තියෙනවා. මම වැඩියෙන්ම මෙතන අවධානය යොමු කරන්නේ එකටයි. තණ්හාවටත් හිර වෙලා. කියන්නේ තණ්හාව කියන්නේ තණ්හාව කියන්නේ හොඳට ගැට උඩ ගැට ගහලා තියෙනවා. හරි. ගැට 60ක් දාලා තියෙනවා නම් මෙතන ගැටේ උඩින් තව ගැටයක් තව ගැටයක් ගහලා හරි ඒ ගැටේ ලෙහලා ඉන්න ඕන අර ගැටේ ලෙහන්න. තණ්හාව ගැන දැන් තණ්හාව කෙරෙහි තණ්හාව උපදින්න උපදිනවා නම්. එතකොට ඉස්සෙල්ලා තණ්හාව කෙරෙහි තියෙන තණ්හාව අයින් කරලා ඒ ගැටේ ලෙහලා තමයි නේද? දැන් රූප තණ්හාව කෙරෙහි තණ්හාව අයින් කරන මේක හොඳට තේරුම් ගන්න. රූප තණ්හාව කෙරෙහි මත තණ්හාව අයින් කරන්න ඕන වෙලා තියෙනවා. එතකොට ඉස්සෙල්ලා අයින් කරන්න වෙන්නේ මොකද්ද? රූප තණ්හාව කෙරෙහි තියෙන තණ්හාව අයින් වුණොත් තමයි අපි මේ රූප තණ්හාව කෙරෙහි තියෙන තණ්හාව අයින් කරන්න බෑ. ශබ්ද තණ්හාව කෙරෙහිත් එහෙමයි. හරිද? එතකොට ඒක තමයි හුඟක් අයදලා තියෙන්නේ. අපි පටන් ගන්න යන්නේ කොහෙන්ද? රූප තණ්හාව අයින් කරන්න. ඒ වගේ ඒකට මම වැඩි දැන් භාවනා කරන්න එහෙම යනවා රූප තණ්හාව අයින් කරන්න යනවා කියලා කේසාලෝ මානකා දන්තා දතෝ මන්සන්නහාරු අට්ටි අට්ටි මිජ්ජම් වක්කන් හදයන් කියලා එනවා. ආවට මෙහි ඇවිල්ලා සම්පූර්ණයෙන් පරණ වැඩේ ඒ විදිහමයි. ඇයි භාවනා රමතාවේ නැහැ. නේද? භාවනා රමතාවේ උපදින්නේ නැහැ. රමතාවේ උපදින්නේ නැත්තේ ඇයි? Tamanට අර තණ්හාව අයින් වෙනවට කැමති කැමති නෑ තණ්හාව අයින් වෙනවට කැමති නෑ ධම්ම තණ්හාව විශේෂයෙන් බලන්න ආදරය කෙරෙහි මං කියවන ඉතල තණ්හාවක් තියෙනවා ඒ තණ්හාව අයින් වෙනවට කැමති නෑ කැමති නෑ කියන්නේම ඒ තණ්හාවට මං ප්‍රියයි දුක් තමයි නේද රෝස මලේ නටුවේ කටු නේද හරියට නටුවෙන්මයි අල්ලන්න තියෙන්නේ මලෙන් අල්ලන්න බෑ ඉතින් අත්‍රි දෙනවා හරි ලේ බහිනවා නේද දෙනවා නේද කටු ඇනිලා රිදෙනවට මල දැක්කහම නේද? මල දැක්කම මොකද කරන්නේ? නේද? අල්ලගෙන ඉන්නවා. මොකද මල අතාරින්න බෑ. ඒ වගේ මේ තැන් තැන් වලින් උපදිනා වූ සැප වේදනා හින්දා හරියට දුක් විඳිනවා. දුක් විඳගෙනම මේක අල්ලන් ඉන්නේ. ඔන්න ඔක ඔන්න ඔය ඒකෙන්ද තණ්හාව නැති වුණොත් හරියන්නේ නැහැ කියන අදහස කාලඟක් තියෙනවා. හරිද? ඒක ප්‍රසිද්ධ රහසක්. <laughs> ප්‍රසිද්ධ රහසක්. හරි නමුත් මේවා කවුරුවත් එළියට දාගෙන කතා කරන්නේ නැහැ ප්‍රසිද්ධ රහස ඉතින් කතා කරන්න දෙයක් නැහැ තමරවම දන්නවා දැනගෙන ඉන්නවා ඊළඟට විතක්ක විචාර ඒතර මතක තියාගමු දැන් ඇයි අපි මේවා මතක තියාගත්තේ හරිද ඇයි අපි මේවා දැනගත යුත්තේ නේද දැනගන්න ඕනේ ඉස්සලම තියෙන තැන් හොයාගන්න ඇයි දැනගන්න ඕනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒක නැති කිරීම ගැන රූප කෙරෙහි තණ්හාව ඒ රූප විශේෂෙම නැති වෙනවා ඒ ගැන ඇත්ත අවබෝධ වෙනකොට. හරිද? එතකොට ඒ රූප කෙරෙහි තියෙන තණ්හාවෙහි නැති කිරීමත් ඒ රූප විශේෂමයි. හරිද? එතකොට ඇහැ කෙරෙහි තියෙන තණ්හාවක් තියෙනවා නම් එහි තියෙන ආදීනව දැකීමෙන් එහි තියෙන තණ්හාවම එහෙම නැති වෙලා යනවා. හරිද? විඥානය කෙරෙහි තණ්හාවක් තියෙනවා නම් එහි ආදීනව දැකීමෙන් එහි තියෙන තණ්හාවම නැති වෙලා යනවා. හැම එකක්ම එහෙමයි. එහෙනම් සමුදය සත්‍ය වගේම නිරෝධ සත්‍ය කියලා කියන්නේ එහි නැති කිරීම කියන එකයි. ආන්ගේ නැති කිරීම පින්වත් නැති කිරීම අපිට දැනෙන්න ඕන මම මේ ගැන බොහෝ කතා කරලා තියෙනවා ඊට කලින් ඒක දැනෙන්න ඕන අපිට හරිද තණ්හාව දැනෙන්න ඕනේ හරි ආශ්‍රවය දැනෙන්න ඕනේ මේ මේ තණ්හාව දැනෙනවා කියන්නේ මොකද්ද අපිට අරමුණු වෙන්න ඕනේ හැම වෙලේම ඉන්නකොට මේ මෙන්න මේ මේ මේ මෙන්න රූප තණ්හාව හරිද මෙන්න මාව පුච්චන එක අන්න එහෙම දැනෙන්න ඕනේ හරියට මම මොකද්ද කියන උදාහරණේ ගින්දර වගේ කියලා. හරි ගින්දර දැක්කහම අපිට දැනෙනවා ඒ වෙලාවෙම දැනෙනවා මේක භයානක දෙයක් කියලා. හේතු දැනෙන හේතු හේතු ඒ වෙලාවෙම අපිට මතක් වෙනවා. ආය 아무තු වෙන්න යන්නේ අන්න රොඩු කොළ ගොම හින්දා තමයි මේකපත් වෙන්නේ කියලා. ඒ වගේම දැනෙනවා මෙන්න මේක මේක නිවන්න පුළුවන් එකක් කියලා. ඒ වගේම දැනෙනවා මේක නිවන ක්‍රමයේ ගැන. හරිද? එතකොට තේරෙනවද කොච්චර දේවල් අපිට කතා කරන්න තියෙනවද මේ පිළිබඳව මාර්ගය ගැන මම මහා චත්තාරිසික සූත්‍රය ආශ්‍රයෙන් තියෙන මාර්ගය ගැන සාකච්ඡාව චත්තාරිසික සූත්‍රය ආශ්‍රයෙන් කරනවා කියන සබ්බාස සූත්‍රයට අදාළව කරන්නේ නැහැ. ඉතින් ඒ ඒ මාර්ගය ගැන කතා කරනකොට තමයි මේක අයින් කරන්න පුළුවන් කියලා තේරෙන්නේ. එහෙනම් සබ්බාස සූත්‍රයට අදාළවත් අදාළ වෙනම නමුත් මහා චත්තාරිසික සූත්‍රයෙන් කොටසකුත් එක්ක තමයි ඉතින් ටික සාකච්ඡා වෙන්නේ. මේ තණ්හාව කොටසෙන් මම මේ සබ්බාස සූත්‍රයේ මේ කොටස ඉවර කරනවා මොකද මෙතනින් එහාට කතාවේ සූත්‍රය සාකච්ඡා කරන හින්දා ඒකින්ද තණ්හාව කෙරෙහිත් මේ අර සබ්බාස සූත්‍රයේ දර්ශනා පහතබ්බා කියන එකේ මෙනෙහි කළ යුතු දේ මෙනෙහි කළ යුතුයි කියන තැන චතුරාර්ය සත්‍ය ගැන තියෙන කොටසේ කොටස් දෙකකින් අපි ඉවර කරනවා නමුත් ඉතින් ටිකක් මේකටම තමයි ආйти. නමුත් ඒක වඩා පහසුවෙන් හොයා ගැනීම සඳහා අපි මහා චත්තාරයේ සූත්‍රයේ කොටසකින් ඒ ටික සාකච්ඡා කරන මාර්ගය ගැන නැවත වතාවක්. මම ධර්ම දේශනාවල මුලදීම මාර්ගය ගැන ගොඩක් දේවල් කතා කරා. නමුත් ආයෙ කතා කරනවා. ඒ ආයෙ කියන්නේ සත්‍යය සූත්‍රයේ තියෙන ආකාරයට සාකච්ඡා කරනවා. ඉතින් කොහොම නමුත් දැන් අපිට තේරෙන්න ඕනේ 60 තැනකින් හිර වෙලා ඉන්න මම. හරි. මේකේ ආදීනව දකින්න. මේක අපිට හැම වෙලෙම මතක් වෙන විදිහට කටයුතු කරන්න. මම මේ අත්ංගෙන් ඊයේ අහපු ප්‍රශ්නේ අදත් අහනවා. මේ කරගන්න ඕන දේ ගැන තේරුම් ගන්න ඕන හින්දා. මේක සරලයි වගේ තේරුණාට මේක සරල නැහැ. දැන් අපි ඔය ධර්ම දේශනා අහපම 60 තැනකින් හිර වෙලා ඉන්නවා අය. මේකෙන් ගැලවෙන්න බැරුව ඉන්නවා අය. 60 තැනකින් දුකට අල්ලලා බඳලා අපි. නේද? තණ්හාය ජායති සෝකෝ තණ්හාය ජායති බය. මේක හරිය සාධාරණයක්. ඇයි අල්ලලා බඳලා තියෙන්නේ කොහොමද? ගිනි ගන්න තැන් වල බඳලා තියෙන්නේ. සෝක සහ දැවිලි තැවිලි ඇති වෙන තැන් වල අපි 60 තැනකින් අල්ලලා බඳලා ගැලවෙන්න බැරි වෙනවා. හරිද? එතකොට මෙන්න මේ 60 තැන ගැනම අපි දැන් සාකච්ඡා කරන්නේ. ඒතර මට අයිති දේ එක තැනක්වත් මේක වැඩ පිළිවෙලා. එතකොට මේ 60 තැනකින් අල්ලලා බඳලා තියෙන මේකේ පිළිබඳවම අපි සාකච්ඡා කරනකොට අදහසක් ආවද නැද්ද? මටත් මේ වගේ ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඇත්තනේ නම් මේ කියන්නේ කියලා අදහසක් ආවද නැද්ද? නේද? මට ආයතන ඇති වැඩ පිළිලක් මාව 60 තැනකින් බඳලා කියලා අදහසක් ආවද නැද්ද? ඔන්න ඕකට මම මෙන්න මෙහෙම කිව්වා. අසහියෙන් හිටිය මට සිහිය ඉපදුනා කියලා කිව්වොත් මොකද කියන්නේ? නේද? මේ තමයි අනුමාන වශයෙන් උපදින සිහිය. හරිද? ඉස්සෙල්ලාම මේ දැනගත්ත ටික හොඳට මතක තියාගන්න ඕනේ. දැනගත්ත ටික මතක තියාගන්න ඕනේ. එකවර එකක් එකවර එකක් තේලියට ওই 10 චක්කු පැත්තෙන්, සෝත පැත්තෙන්, ගාහන පැත්තෙන්, දිව්‍යා පැත්තෙන් මේ ටික මේ 10යි කියලා මතක තියාගන්න ඕනේ. මතක තියාගෙන මොකද කරන්න ඕනේ? ඒ මතකය නිකන් මේ මේ දැන් මම බණ කියනකොට ඕක පේලියට කියන්නේ නැතුව. ඇත්තටම මේ පේලියට ඔය ටික කිව්ව කොහොමද අර මතක එක තැනකදී පොඩ්ඩක් අමතක වුණා. නේද? අමතක වුණාට පස්සේ මම ආයෙ චුට්ටක් මෙහෙම ඉඳලා ආයෙ මතක් කරගෙන නේද? ආයෙ කිව්වේ මොකද මං හිතුවේ තණ්හාව තියෙන හත්වෙනියද නෙවෙයි ඊට ඉස්සෙල්ලා කියලා තමයි මතක් වුණේ. අමතක කළා දැන් ඔන්න. එහෙනම් දැන් පේලියට මේ ටික මේ අත්තන්ට තේරෙන විදිහට මුලින් පටන් අරගෙන අග දක්වා කිව්වේ කොහොමද? පිළිවෙලට මගේ මනසෙන් නැగిලා එන හින්දාද නැද්ද මම මේ ටික කිව්වේ ආන් ඒකට කියනවා වචසා ಪರಿචිතා කියලා හරි දැන් අපි හිතන්න අපි දෙගොල්ලම යනවා දැන් ওই ටික ගැන භාවනා කරන්න ඔබ ධම්මානුපස්සනාවට වැටෙන්නේ දැන් මම මොකද භාවනා කරන්නේ මගේ මනසින් දකිනවා මේ මෙන්න රූප තණ්හාව මෙන්න චක්කව කියලා හිතෙන තණ්හාව මෙන්න විඥානය කියලා හිතෙන තණ්හාව කියලා අතීත භාවිතයේ මගේ ජීවිතය අරගෙන මම මෙනෙහි කරනවා හොයන්නේ එහෙමයි හරි? ඒක හොයන්න ගියාම අපි දෙගොල්ලෝම පටන් ගන්නවා වැඩේ. හොඳයි. මේ අත්තන්ටද පහසු මටද පහසු. මේ අත්තන්ට වෙන වැඩක් තියෙනවා. මොකද අදනේ අහගත්තේ. හරි මේ අත්තන්ට තව වැඩක් තියෙනවා. මොකක්ද අතන කිව්වේ ඇත්තට? මොකක්ද අතන කිව්වේ ඇත්තට? හරි කී කී කී කී අරක කෑලි හොයන්න තියෙනවා. කායෙන් හරි ගිහින් අහන් එන්න තියෙනවා. මමත් ඉඳ ගන්නවා මේ වැඩේට. මට කොහොමද? මගේ පැත්තේ තියෙන මේ ක්‍රියාවලිය අත්දකින්න යනකොට මොකද වෙන්නේ? මේ තේලියට ගලාගෙන ආපු ධර්මය නේද අපි දැන් සාකච්ඡා කරන්නේ මම නේද වටසා පරිචිතා කියන එක හදාගෙන මේ එන්නේ බණ කියන්නේ එහෙනම් මම මගේ මනසින් දකින්න යනකොට මේක මොකද වෙන්නේ? මගේ මනසින්ම මට ලොකු තල්ලුවක් ලොකු සහයෝගයක් දෙනවා මොකද්ද? ඕන්න බලා ගන්නවා ඕන්න ඕන්න රූපය ඕන්න ඕන්න චක්කෝ කෙරෙහි තියෙන තනවා ඕන්න අතෙන්දී හේටි ඉපදුනේ මේක අතෙන්දී මේක කියලා පිළිවෙලට පිළිවෙලට පිළිවෙලට මට අයිතියක් නැතුවම අනිත්‍ය ස්වභාවයෙන් යුක්තවම දුක්ඛ ස්වභාවයෙන් යුක්තවම අනාත්ම ස්වභාවයෙන් යුක්තව මේ සියල්ල මට තණ්හා උපදින තැන් ටික ඔකේම තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ ප්‍රකට කරගන්න මට පුළුවන් වෙනවද නැද්ද මේ හැටතනින්ම ඇයි මට පොළොමට මේ ටික මේ ධර්මතාවය ටික මනසින් බලාගෙන එන හින්දා මගේ ක්‍රියාවලිය හඳුනගන්න මට පහසු වෙන්නේ වචසා පරිචිතාකෙන්ට ආවද නැද්ද එහෙනම් අනුමාන වශයෙන් ඉපදුන සිහිය ඇත නෙවෙන්නම් කියලා. මේක ආරංචියක් විතරයි. හුදු ආරංචි මාත්‍රයක් විතරයි. කවුරු හරි කියනවා අහවලා හොඳ නැති කෙනෙක්. ආරංචි වෙනවා. දැන් මට අනුමාන දැනුමක් තියෙනවා. ආ එහෙම වෙන්න ඇති කියලා. මම ස්ථිර කරගන්න මොකද කරන්න ඕන? අහවල් පාසලේ විද්‍යාල්පතිතුමා හොඳටම හොඳ නැති කෙනෙක් කියලා. ඉස්සෙල්ලා මම කරන්න ඕන මොකද්ද? හොයාගෙන යන්න ඕනේ. හොයාගෙන ගිහලා ඔෆිස් වලින් අරගෙන අහලා බලනවා. ඒකද වඩා හොඳ නැත්තම් ආශ්‍රය කරලා බලන එකද? එයා වෙන යාළු කරගෙන ආශ්‍රය කරලා බලන්න අවස්ථාව ගන්න ඕනේ. දැන් ඔය ඇති උනේ ආරංචි විතරයි. හරි මේ ඇත්ත සංහා විදන හොඳයි සුවයි සුන්දරයි මధుරයි කියලා තියෙන රූප ගැන ඇහැ ගැන විඥානය ගැන මම ආරංචියක් දෙනවා. මේ ඔය අල්ලන් ඉන්න හොඳ එක නෙවෙයි යෝකෙන් දුක් උපදිනවා කියලා. දැන් අනුමාන දැනුමක් තියෙනවා. දැන් මොකද කරන්නේ? හොයාගෙන යන්න ඕන. නේද? හොයාගෙන ගිහලා කුදුල්ලා අල්ල ගන්නවා. මෙහෙනවා බලන්න මේ කිව්වේ මොකද්ද කියලා. ආන් එක කරන් අපේ මනසේ ඒකාග්‍රතාවය තියෙන්න ඕනේ නේද? අන්න ඒ උපදිනා වූ සිහිය එතකොට සිහිය ස්ථිර වෙනවා. භාවනාවකදී ස්ථිර වශයෙන්ම දැනගන්න මේක මෙහෙමයි කියලා. නමුත් අකුසලයේ වේගයෙන් ආයතරයක් එක සමතක වෙනවා. අන්න ඒක ඉඳ නොදී ඒ උපදිනා වූ සිහිය පවත්ව ගන්න ඕනේ නැවත නැවත මෙනෙහි කර කර. ඒකට කියනවා සති ප ဋ ාණය කියලා. හරිද? ආන්ගේ සිහිය පවත්වාගෙන ඉන්න කාලයක් තියෙනවා නම් ඒ කාලය තුල පරම සංහාවයි පරම උපාදාන යන වයින් වෙනවා අලුතෙන් උපාදාන වෙන්නේ නැහැ. ආන් එහෙම කාලෙක තමයි අපිට උපදින්නේ මාර්ග සමාධිය. ඉතින් මාර්ග සමාධිය ගැන අපි හෙට දවසේ ප්‍රත්‍යක්ෂාව ගැන කතා කරලා ඊට පස්සේ අපි මාර්ග සමාධිය පිළිබඳ මහා චත්තාරික සූත්‍රය ගැන සූත්‍රයේ තියෙන ධර්ම මොකද්ද කියලා සාකච්ඡා කරනවා. ඉතින් අද දවසේත් මේ අත්ව තමන්ගේ බාහුව බලය යොදලා හරි හම්බ කරගත්ත ධනෙ විපහදම් කරලා බොහොම වටිනාම දේ සිද්ධ කරන්න පුළුවන් ඉහළම දේ සිද්ධ කළා. ධර්ම දානමය පුණ්‍ය කර්මය සිද්ධ කරගත්තා. ඒ ධර්මය ඇහිච්ච මානයක කොතන හෝ තැනක කෙනෙක්ගේ චිත්තසංතානයක සද්ධාාවක් ඉපදුනා නම් බලයක් ඉපදුනා නම් වීරයක් ඉපදුනා නම් ඒ සියල්ල උපදින උපදින වාරයක් ගන්න මේ අතන්ට බොහෝම පිං සිද්ධ වෙනවා. බොහෝ පිං දාවි මේ පින්වත් අයට අපි ප්‍රාර්ථනා කරනවා අන් අය කෙරෙහි කැප වෙනවා වගේම Tamanට උතුම් යහපත සඳහාම මේ සියලු පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කළා. ආකාසත්තා චුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤං සං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති Thank you.